බුද්ධ සම්පන්න පින්වත්නි අද දේශිත මෛත්‍රී භාවනා වේදින කියලා මේ පින්වත් අයගේ සිත දැන් මුක්ති භාවයට පත් වෙලා ඉති කියලා මම අදහස් කරනවා ඒ වගේම තාවකාලික වශයෙන් හෝ කෙලෙස් ධම්ම සිතින් ඈත් වෙලා පිරිසිදු භාවයට පත්වියටයි මා විශ්වාස කරනවා. මෙතන මේ කොළයක් කියලා කියනවා අද දාන දීපය ගැනයි ආලෝක පූජාවක් පැවැත්ව කෙනෙක් ගැනයි කියන්නේ කියලා. අද දන් දුන්නේ කොට්ටාවේදී සීමන් පෙරේරා මහතාට පින් අනුමෝදන් කරවීම සඳහා දැන් අවුරුදු 19ක් තිස්සේ 13ක් තිස්සේ දිනෙන් දානයක් රුපියල් 2000ක් මුදලක් පරිත්‍යාග කරලා තියෙනවා ඒ දානෙ වෙන්නේ. ඒ දන් දුන්නේ ඒ සීමන් සීමන් පෙරේරා මහතා වෙනුවෙන් මේ දන් දුන්නේ සෑම දිනකටම නිවන් සුවපත් වේවා. සීතීන පෙරේරා මහතාට තීනවා සුබලයේ ඒ පින් බලෙන් නිවන් සුල දේවා කියලා සාදුකාරය දෙනවා. දැන් මේ පිළිබඳ කතා කරලා ඊළඟට අද අපි කතා කරන්න යන්නේ බුද්ධ ගුණ ගැන බුද්ධෝ කියන වචනේ තේරුම ඇත්ත වශයෙන්ම පුද්ගලයෙකුට කරන ලබන පුද්ගල නාමයක් නෙවෙයි. බුද්ධ කියන වචනේ තේරුම අවබෝධය ප්‍රඥාව නුවණ ගැන තේරුම් ඒ අනිත්‍යගත වන්න. එවැනි අවබෝධයක් එවැනි ප්‍රඥාවක් ලැබීමට හේතු වන ප්‍රසගයක් තව කෙනෙක් කරලා තියෙනවා. ආලෝක පූජාවක් සඳහා රුපියල් 1000ක් පරිත්‍යාග කරලා තියෙන ඒ සබේශේකර හාමුදුරුවෝ මහත් කියලා කෙනෙක් කොමාවුන. මෙහි විදුලි බලය සඳහා රුපියල් 2000කට අධික මුදලක් මාසෙකට වැය වෙනවා. ඒ මෑණියන් රුපියල් 1000ක් පරිත්‍යාග කරලා තියෙනවා. අපි ඒ මෑණියන්ට ඒ පුණ්‍ය ශක්තිය මහිමින් ඇත්ත වශයෙන්ම ආලෝක පූජාවක් වලින් ලැබෙන්නේ ප්‍රඥා ආලෝකයේ අප මේ සිටින්නේ හිතහඳ පායන ලෝකයේ තුල වුණත් එක එකක් සබා ඒකවල දෙක තුනක් තෑවුවත් මුළු විශ්වයම අවිද්‍යාවෙන් වැසිලා තියෙනවා. අවිජ්ජාන්දාකාර ආවරණෝ ලෝක සංනිවාසෝ තස්ස නත්සඤ්ඤෝ කෝටිග ආලෝකං දස්සේතා අඤ්ඤත්‍ර මයාති පස්සංකාණං බුද්ධානං භගවන්තානං සත්තේසු මහා කරුණා ඔක්කමති කියලා පටිසම්භිදා මඟපාළියේ පාඩයක් තියෙනවා. මේ මුළු ලෝකේම අවිජ්ජාන්දා කරන අවිජ්ජාන්දා ආකාර අවිජ්ජාණය කියන්නේ අඳුරෙන් ආවරණය වෙලා බැහැලා තස්ස නක්ඛඤ්ඤෝ කෝච ආලෝකං දස්සේතා මේ ලෝක සත්‍යයට ආලෝකයක් දැක්වීමට අනේ මාහර වෙන කිසි කෙනෙක් නැහැ නේද කියලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුදුරජාණන් වහන්සේ තුළ සත්‍ය කෙරෙහි මහා කරුණාවක් ඇති වෙනවායි කියලා ඒ සඳහන් වෙන්නේ. එතකොට මේ මුළු ලෝකයේම අවිද්‍යාය දීසෝ ලෝකෝ මුළු විශ්වයේම අවිද්‍යාවෙන් රැඳිලා අන්ධකාරයේ අපි මේ ඉන්නේ. අඳුරටයි අපි මේ අතපත ගාන්නේ. ඒ අඳුරේ ගමන් කළ නිසායි අපි සංසාරයෙන් සංසාරයට මෙසේ පරිභ්‍රමණය වෙමින් ආවේ. මේ දුක් අනුභව කළේ ඒ අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ ධර්මයේ වූ ප්‍රඥා ආලෝකයේ සදතුල දැල්ුණේ නැති නිසා. එතකොට මේ ප්‍රඥා ආලෝකය ලැබෙන පින්කමක් කළේ යගේ සිංහ ගන්දේ සබ්බේ සේකරහාමිනේ මහත්මියට ඒ පුණ්‍ය ශක්තියේ මහිමයෙන් ඇයගේ සංස්කාරණ තුළ තියෙන අවිජ්ජාන්දාර ආකන්ද අවිජ්ජා නැති අන්ධකාරයේ දුර වෙන ප්‍රඥා ආලෝකයෙන් හදවත ආලෝකමත් වෙලා මේ දුකය මේ දුක්ඛ සමුදය මේ දුක්ඛ නිරෝධය මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යන චතුරාර්ය සත්‍ය අවබෝධය ඒ ප්‍රඥා ආලෝකය තුලින් දිස්සලා ඒ කාන්තයෙන් ඒකා ඉක්මනින් නිවන් ශ්‍රේණි සැනසීමට ලැබේවා කියලා අපි සාදුකාර දීලා කරනවා. හොඳයි දැන් මේ ගැන කතා කරලා අපි හොඳටම ප්‍රමාණවත්. ඊළඟට අද බුදුගුණ භාවනාව ගැන. මේ තින්වත් අයට අප මීට ප්‍රථම ප්‍රකාශ කරලා තිබෙනවා බුදුගුණ භාවනා වඩන ආකාර රාශියක් ගැන. ඇත්ත වශයෙන්ම මෙහි අලුත් අය සිටින නිසා ඒ ගැන වචනයක් නැවත අප සිහිපත් කරනවා. කලින් අහ ඇති අයටත් ඒ ධර්ම කරුණ ඇසීම තුළින් තමාගේ දැනුම අලුත් වෙනවා ඇති. එතකොට බුදුගුණ භාවනාව කළ හැකි ආකාර ප්‍රධාන වශයෙන් අපිට කියන්න පුළුවන් හතරක් හෝ පහක්. පළවෙනි එක තමයි බුද්ධ කියන වචනේ පමණක් බුද්ධෝ බුද්ධෝ කියන වචනේ පමණක් නැවත නැවත නැවත නැවත සිහිපත් කිරීම. තායිලන්තයේ වැඩ සිටින ආචාර්ය මහා බෝවා ඥාන සම්පන්න කියලා ස්වාමීන් වහන්සේ නමක්. අදත් වැඩ සිටිනාට රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් මුළු ලෝකයාම පිළිගත් ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගේ පොතක තිබුණා උන්වහන්සේගේ සිත වික්ෂිප්ත වෙලා අරමුණේ පවතින්නේ නැති අවස්ථාවකදී උන්වහන්සේ විසින් මේ බුද්ධෝ කියන වචනයම අරගෙන ඒකම සිහිපත් කරමින් සෑම කර්තව්‍යයක්ම සිදු කළා කියලා. අතපත ගන්නකොට, වැසිකිලි කැසිකිලි යනකොට, නිදා ගන්න යනතෙක් සෑම තැන වැඩම කරනකොට කිසිම අවස්ථාවකේ බුද්ධෝ කියන වචනේ සිහිපත් කරන්නට සම්පීපත් කරන්නේ නැතුව නොකර ඒ වචනේ සිහිපත් කරමින්ම මුළු දවසම කාලය ගෙවමින් උන්වහන්සේ වැඩ සිටි බව ඒ පොතේ දැක්කේනවා. එසේ මාසයක් දෙකක් යනකොට උන්වහන්සේ එහි දක්වා තිබෙනවා උන්වහන්සේගේ සිත මහා ගලක් වගේ මහා පොළොව වගේ ඉක්හාගරත්වයට පත් වෙලා අති ගැඹුරු සමාධියකට පත් වෙනවා කියලා. ඇත්ත වශයෙන්ම ඒ වචනේ නැවත නැවත ඒ ආකාරයෙන් සිහිපත් කිරීම තුළින් එවැනි ගැඹුරු සමාධියක් අප කාටත් උද්ගත කරගන්නට පුළුවන්. ඒ සමාධිය වශයෙන් ඒක විතරක් නෙවෙයි ඒ බුද්ධෝ කියන වචනේ නැවත නැවත විශේෂ මෙනෙහි කිරීම තුළින් බුදුගුණ භාවනාවක් වශයෙන් ප්‍රඥාව අධික වූ කෙනෙක් නම් ඒ යෝගාවචරයේ ප්‍රඥා සම්පත්තිය හොඳනම් පාරමී පිරි ඇතනම් ඇත්ත වශයෙන් මේ බුද්ධ කියන වචනේ අදහස මතුවෙන්නට පටන් ගන්නවා විදසුන් ඇතක් වශයෙන්. ඒ විදර්ශනා ඥාන වශයෙන් පහළ වන බුද්ධ කියන වචනේ අර්ථ නිරූපණය හදවත තුලින් මතුවී මතුවී එනකොට සත්‍ය වශයෙන්ම ඒ බුද්ධ කියන වචනය තුලින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගා ඒ භාවනාව තුලින්ම අපිට නිවන් අවබෝධ කරගන්නත් පුළුවන්. බුද්ධෝ කියන්නේ මහා පළමුවෙන්ම ප්‍රකාශ කළා පුද්ගල ප්‍රඥාක්තියක් නෙවෙයි කියලා. පුද්ගලයකට කළ ආරෝපණයක් නෙවෙයි කියලා. උන්වහන්සේ මේ ස්කන්ධ ධාතු ආයතන කියන ධර්මයන් පිළිබඳව පංචන්නම් ස්කන්ධානම් චතුන්නම් ධාතුනම් ඡන්නම් පස්සායතනාන ධාතු හයත් ඒ වගේම ස්කන්ධ පහත් ආයතන හයත් පිළිබඳව අත්තංගමංච අසාදංච ආදීනංච නිස්සරණංච යථා භූතං බුද්ධි පටිබුද්ධි සම්බුද්ධි මේ බුද්ධෝ කියන එක ඒක අර්ථය කතනයක්. මේ ලෝකේ පවතින සියලුම නාම රූප ධර්ම සියලුම සත්‍යයන් කොටස් දෙකකට පුළන් පුළුවන් නාම වශයෙන් සහ රූප වශයෙන් මේ නාම රූප දෙක නැවත අපට බෙදන්න පුළුවන් රූප කොටස පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් ධාතු හතරකට තවත් කෙනෙකුට අවශ්‍ය නම් ආකාශ ධාතු වශයෙන් බෙදා ගන්නට පුළුවන්. නාම ස්කන්ධයේ වේදනා සංඥා සංඛාර විඥාන කියලා කොටස් හතරකට බෙදන්න පුළුවන්. මේ ආයතන හය ඊළඟට චක්ඛායතන සෝතායතන ගහනායතන ජීවායතන කායායතන මනායතන වශයෙන් අපේ මේ නාම රූප හය නාම රූප දෙක හයකට බෙදන්නටත් පුළුවන්. අපි මේ පිළිබඳව පැයක දේශනාවක් කලින් කරලා තියෙනවා. ඒ පස්කායතනෝ අයම් වික්ඛු පුරුෂෝ කියන ධාතු බංග සූත්‍රය අරලා අපල දේශනේදී එතකොට ඒ ආකාරයෙන් මේ ස්කන්ධය මේ ධාතුය මේ ආයතනය ආදී වශයෙන් ඒව ඇතිවීම ඒව පැවතීම ඒව නැතිවීම එසේම ඒවැයෙන් ලැබෙන ආස්වාදය ඒ කරුණ තුළින් ඇතිවන ආදීනවේ අසාදංච ආදීනවංච යකා භූතම් පටිගුංජී සම්බුද්ධී පටිවිජ්ජී ඒ ඇතින් පස්සේ ඇත්ත ඇති පැටියෙන් සර්ව ප්‍රකාරයෙන්ම අවබෝධ කළා. ඒ අවබෝධ කළ නිසාම උන්වහන්සේට බුද්ධෝ කියලා කියනවා බුද්ධ කියලා කියනවා. එතකොට මේ බුද්ධ කියන වචනයේදී අප ඒ වචනේ තේරුම හදවත තුලින් පෙනෙනකොට අපටත් මේ ධර්මයන් හද තුලින් දැකගත්ාම ඒ භාවනාව කරන්නට පුළුවන්. ප්‍රඥාව අධික වෙනකොට නම් එදා බුදුරජාණන් වහන්සේ ආයතන 6 දැක්කේ කෙසේද? චක්ඛායතන වශයෙන් සෝතායතන වශයෙන් ආදී වශයෙන් ඒ දකින්කොට අපි දකිනවා අපේ ප්‍රඥාවේ තරමටම මේකයි චක්ඛායතනය මේකයි සෝතායතනය මේ ගානායතන මේ ජීවායතන මේ කායතන මනායතන වශයෙන් ඒවා ඇතිවීමේ හේතුව පැවතීමේ හේතුව නැතිවීමේ ආකාර නැතිවන ආකාරය ආස්වාදේ ආදීන වේ. මේවා අපට හදතුලින් මතු කරලා දෙනවා මේ වචනේ තුලින් ගැඹුරු ප්‍රඥාවක් තිබෙන කෙනෙකු තුලට. සමාධිය දිනු වෙනකොට මේ ධර්ම නතු වෙනවා. අපි කරන්නේ බුද්ධෝ බුද්ධෝ කියන වචනේ සිහිපත් කිරීම ඒ තුලින් සමාධිය ජනිත වෙනවා සමාහිතෝ යථාපරතං පජානාති සමාධිමත් සිතකින්ම ඇත්ත ඇති සැටියෙන් දකිනවා මොකක්ද ඇත්ත ඇති සැටියෙන් දකින්නේ මේ නාම රූප දෙකේ යථා ස්වરૂපය අපි අවබෝධ කරනවා බුදුරජාණන් වහන්සේ යම් ආකාරයෙන් දැක්කාද අපේ ප්‍රඥාවේ මට්ටමට ඒ ආකාරයෙන් නොදකින්නට අපට හැකි දැකීමට තරම් අපට හැකියාවක් නොමැතුවත් අපේ ප්‍රඥාවේ මට්ටමට අපිට ඒ ධාතු 6 ආයතන ස්කන්ධ වැනි ධර්ම අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. මොකද සමාධිමත් සිතක් ඒ තුලින් ප්‍රඥාව පහළ වෙන නිසා. මේ විදිහට මේ පමණක් නෙවෙයි බුද්ධෝ කියන වචනේ නැවත සිහිපත් කරමින් ඉතේ යන විට සමාධිය වැඩෙනකොට ප්‍රඥාව දියුණු වෙන විට අපට තේනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති පටිදුජ්ජී සබ්බේ සංඛාරා දුක්ඛාති පටිදුජ්ජී සබ්බේ ධම්මා අනාත්තාති සම්බුද්ධී මේ සියලුම සංස්කාර ධර්ම ත්‍රිභූමික ලෝකයටම අයත් ආධ්‍යාත්මික වශයෙන් හෝ බාහිර වශයෙන් ඒ කියන්නේ සමාගයේ හා සමාගයේ පරිබාහිර වශයෙන් අතීත වශයෙන් හෝ වර්තමාන වශයෙන් හෝ අනාගත වශයෙන් ලෝකේ යම් තාක් සංස්කාර ධර්ම තිබේනම් ඒ සියලුම සංස්කාර ධර්ම ඇති වී නැති වී යන ධර්ම අනිත්‍යයට යන ධර්ම කියන එක අවබෝධ කරගත්තා බුදුරජාණන් වහන්සේ එසේ අවබෝධ කරගත්තු ආකාරයේ අපි වටිනකොටත් මුළු විශ්වයේ යන්තාද්ද ඒ විශ්වයේ පුරා ඇති සකල සංස්කාර පින්දේන ඒකාන්ත අනිත්‍යයෙන් අනිත්‍යයට යන දුක්ඛ ගුලියක් බව අවබෝධ වෙනවා අපට. මේ මා කියන්නේ බුද්ධෝ කියන වචනේ සිහිපත් කිරීම තුලින් පවා කෙනෙකුට නිවන් අවබෝධ වෙන ආකාරය. එතකොට අනිත් අතින් මුළු විශ්වයේම සමාජයේ අනසකට අනුව පවත්නී නැති ධර්ම හේතුන්ට අනුව ඇති වී හේතුන්ට අනුව නැති වී යන ආත්මනෝන ශූන්‍ය වූ අනාත්ම ධර්ම කියලා එදා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් කියන සංස්කාර ලෝකය දැක්කා. අපටත් අපේ ප්‍රඥා ඇසේ ප්‍රමාණයටම මේ තුලින් අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා මේ සියලුම ධර්ම සමාගයේ ලෝකයක් බාහිර පංචස්කන්ධ ලෝකයක් අජීවී සජීවී සෑම දෙයක්මත් මේ සංකත ධර්මත් එසේම අසංකත නිර්වාණ ධාතුවත් යන සකල ධර්ම සම්පින්දණයම ඒකාන්ත වශයෙන් අනාත්මයි සත්‍යයක් නැති පුද්ගලයක් පුද්ගලයක් නැති ආත්මයක් නැති ශූන්‍ය වූ අනාත්ම දර්ශනය කියලා අවබෝධ කරගන්නට අපිට පුළුවන් මුළු විශ්වයම අනාත්ම ලක්ෂණයෙන් වැසී යන ආකාරයට ලෝකයේ යම්කා කිත්තේ සංස්කෘත ධර්ම ඇතනම් ඒ කිසිම සංස්කාරයක නිත්‍ය ස්වභාවයක් නොදකිනාන්දමට සුභ ස්වභාවයක් නොදකිනාන්දමට සුඛ ස්වභාවයක් නොහැටෙන අන්දමට ආත්මයක් කියලා දෙයක් ගන්නට නැති බව වැටහෙන ආකාරයට මේ බුද්ධ කියන භාවන වචනේ නිලිහි කිරීම තුළින්ම අපට අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඒ ඒ පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ කියන වචනයම විස්තර කරන්නේ මේ විස්තර කරන වචනය අහගෙන ඉන්න මේ අයගේ සංකාන තුළ බුදුගුණ භාවනාව තුළ වැඩෙන. එතකොට බුදුරජාණන් වහන්සේ අවිද්‍යා පත්‍ය සංඛාරාති පටිවිජ්ජි අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝති පටිවිජ්ජි මේ අවිද්‍යාව නිසා අවිද්‍යාව පසුබිම් මේ පවතින නිසා ලුදක්කම ක්‍රියාත්මක වන නිසා කුසල අකුසල සංස්කාර ජනිත වෙනවායි. ඒ කුසල අකුසල සංස්කාර අල්ලාගෙන සිටින තාක්කල් නැවත ප්‍රතිසන්දි විඥානයන් ඇතිවීමෙන් සංඛාරපච්චය විඥානං සංස්කාර තුලින් ප්‍රතිසන්දි විඥානය ගෙන දෙනවාය. ඒ ප්‍රතිසන්දි විඥානය නිසාම නාම රූප ඇති වෙලා ආයතන පහළ වෙලා ඒ තුළින් ස්පස්ස ඇතිලා ඒ ස්පස්ස නිසා හටගන්නා වේදනාව අභිනන්දනය කිරීම තුළින් ආස්වාද කිරීම තුළින් සංස්කාර ජනිත කරගෙන ඒ සංස්කාර අල්ලාගෙන උපාදාන කරගෙන සිටීම නිසා කර්ම භව ඇති නිසා නැවත නැවත උපදිනවායි කියන මේ පටිච්ච සමුප්පාද ධම්ම චක්‍රය කැරකෙන ආකාරය බුදු ඇසින් ප්‍රඥා ඇසින් එදා උන්වහන්සේ දුටුවා. බුද්ධෝ කියන වචනය ප්‍රඥා ඇසින් අපි විමසුවොත් අපට තේනවා අනේ මේ අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවන්නේ නිහිමයි සංස්කාර නිසා ප්‍රතිසංදි විඥාන ගෙන දෙන්නේ නිහිමයි අවිද්‍යාව නැත්නම් සංස්කාර නිරෝධයක් සංස්කාරයක් නැහැ සංස්කාර නිරෝධයක් නම් සංස්කාර නැත්නම් ප්‍රතිසන්දි විඥානයකුත් නැහැ ජාතියේ කෙලවර එතනයි කියලා මේ වචනේ තුලින්ම උත්තම අරහත් ඵලය දක්වාම අපිට ගමන් කරන්නට පුළුවන් හැබැයි ප්‍රඥාව දියුණු කෙනෙකුට පමණක් මේ විදිහට පටිච්චසමුප්පාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් උන්වහන්සේ අවබෝධ කළා එදා මේ බුද්ධ කියන වචනේ අන්තර්ගත වන එක ගුණයක් තමයි ඒ. අපිටත් මේ ධර්මය අපේ මනපමණින් අපේ ප්‍රඥා ඇසට පෙනී යන තරමින් හෝ අවබෝධ කරගන්නට පුළුවන්. මේවා විස්තර කරනවා නම් මා මේ කියපු ටික විස්තර කරන්නට පැය 50ක් 60ක දේශන කරන්නට සිදු වෙනවා. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ යම් කිංචි සමුදය ධම්මා සබ්බන්තං නිරෝධ ධම්මන්ති සම්බුද්ධි මේ ලෝකේ යම්සා හේතෙන් හටගත් ධර්ම තිබේ නම් ඉස්සෑම ධර්මයක්ම අනිත්‍යයෙන් අනිත්‍යයට යන බව උන්වහන්සේ අවබෝධ කළා. අපි අද උදේ මේ ස්ථානයේ පැමිණෙන වෙලාවේ මේ පින්වත් අයගේ සංසාන තුළ තිබුණු ඒ ශ්‍රද්ධාදී ගුණ ධර්ම ප්‍රඥාව වීර්ය සතිය සමාධිය මේවා එතනම එතනම නැති නැති වීදීන් අනිත්‍යයට ගියේ අප මේ කතා කරන වචනයක් වචනයක් පාසා ඇතිවීමක් සහ නැතිවීමක් තිබෙන්නේ මේ වචන කනේ ඇසෙන ඇසෙන වාරයක් පාසා ඒ මේවා මේ පින්වත් අය අහනකොට ඒ තුලින් ඇතිවෙන විඥාන ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන්නේ යම් කිසි හේතුවකින් යමක් හටගත්තා නම් ඒ මේ ආකාරයෙන් ඒ හේතුන් නැති වෙනකොට ඒ සියලුම හේතෙන් හටගත් ධර්මත් නැති වී යනවා. මේ ලෝකයේ තියෙන සියලුම ධර්ම හේතුන්ගෙන් හටගත් දේවල් අසංකත ධාතුව නිර්වාණ ධාතුව හැර අන් සෑම ධර්මයක්ම සංකතයි හේතියෙන් හටගත් මේ සංකතෝ සියලුම ධර්ම ඒකාන්තයෙන්ම අනිත්‍යයට යන ධර්මයේ කියලා යම් කිසි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති ඇති වූ සියලුම ධර්ම නිරුද්ධ වී යනවායි කියලා එදා බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා ඒ නිසාම බුද්ධෝ කියලා කියනවා අපිත් මේ බුද්ධ බුද්ධ කියන වචනේ සිහිපත් කිරීම තුළින් අපට පුළුවන් අපේ ප්‍රඥා ඇසේ මට්ටමට කරමට මෙන්න මේ කියන සියලු සංස්කාර ධර්මයන්ගේ නිරුද්ධ වී යාම දැකීමට අනිත්‍ය වෙනම ධර්මයක් නිරුද්ධ වී යනවා කියන එක තවත් ධර්මයක් දෙක එකක් නෙවෙයි ඉස්සලමා කිව්වේ සබ්බේ සංඛාරා අනිච්චා තී යක්මුංජී පටිමුංජී කියලා ඊ කියන්නේ යම් කිසි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. අනිත්‍යය නිරෝධය අතර ලොකු වෙනසක් තියෙනවා. මෙන්න මේ නිරෝධ දර්ශනය නිවියාම නිරුද්ධ වියාම කියන කයි නිරෝධය කියන කී තේරුම හරියට අපගේ හදවත තුළින් సంతාණය තුළින් පෙන්වොත් මේ සංස්කාරයන්ගේ නිවියාම නාමයන්ගේ සහ රූපයන්ගේ නිවියාම දැක්කොත් අපට ඒ නිවියාම තුළින් නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ නිසා බුදුගුණාණන් වහන්සේගේ බුදුගුණ අලලා බුදුගුණ මෙනෙහි කරමින් කරන භාවනාව තුළින් අපට නිර්වාණය සාක්ෂාත් කරන්නට පුළුවන් සමාධිය වශයෙන් විදර්ශන මේ සමත වශයෙන් සමාධිය දිනු කරන්නටත් පුළුවන් විද්‍යුත් විසුද්ධි මාර්ගයේ වෙන්නේ සම්ප්‍රදායික දසානුගතික අදහස් වල එල්ලිලා කරන කතාවක් නෙවෙයි ඒවා නොදැන කරන කතාවක් නෙවෙයි එහෙම වරදවා හිතන්නට එපා ඊළඟට බුදුරජාණන් වහන්සේ එදා බුද්ධෝ කියන වචනේ දාන්තගත වෙනවා ඉදන් දුක්ඛන්ති යථාභූතං පටිවිජ්ජති අයං දුක්ඛ සමුදයෝති අයං දුක්ඛ නිරෝධෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථාභූතං පටිවිජ්ජි දීක දුක්ඛ සත්‍යයි කියලා උන්වහන්සේ අවබෝධ කළා ජාතිය ඇති වූ පටන් ජාති දුක්ඛයේ පටන් අවස්ථාන රහතන් වහන්සේගේ චුති සිත්තේ දක්වා පවත්නා වූ සකල සංස්කාර ලෝකයේම අල්ප මාත්‍රයක් අද්නතව ඒකාන්තයෙන්ම දුක්ඛ සත්‍ය වශයෙන් අවබෝධ කරගන්න. මේ සංස්කාර ලෝකයේ මේ නාම රූප සංතතියේ පැවැත්මම ඒකාන්ත දුකක් වශයෙන් උන්වහන්සේ දැක්කා. බවාංග චිත්ත පරම්පරාවේ පැවැතීමමයි දුක්ඛ සත්‍ය කියන්නේ අන් කිසිවක් නොවන බව උන්වහන්සේ අවබෝධ කළා. හැබැයි දුක්ඛ සත්‍ය උන්වහන්සේ දේශනා කළේ නම් මෙහෙම නෙවෙයි. ජාති දුක්ඛාදරාස දුක්ඛාදී වශයෙන් මේ හැම දෙයක්ම සම්පින්දණය වෙලා ඒක රාශී වෙලා යොමු වන්නේ මේ මා කියපු කාරණාවටයි. ඒ විදිහට දුක්ඛ අවබෝධ කළ නිසා උන්වහන්සේ බුද්ධයි ඊට අමතරව අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පටිවිජ්ජී මේ දුක්ඛ සමුදය සත්‍යය කියලා යථා භූතං ඇත්ත ඇතිපරිදි වටහා ගත්තා කලින් මේ භාවනාවේ නිරත වෙනකොට බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය අවබෝධ කළේ කෙසේද කියලා හදවත තුලින්ම විමස විමසා මේ බුදුගුණ භාවනාව කරනවා නම් අපට දුක්ඛ සත්‍ය මතුවේ මතුවේ හද තුලින් මතුවේ මතුවේ ඇවිල්ලා පින්නුම් කරනවා මේක දුක්ඛ සත්‍යයක් ඒකාන්ත දුක්ඛ පින්ඩයක් සංස්කාර භූකේ සඳහා පැවතීම දුකක් කියන එක පොත්තක පතක තිබුණාට නෙවෙයි ධර්ම ශ්‍රවණයකින් ඇසුවාට නෙවෙයි තමාගේ සත තුළින් මතුවන පස්කස් අවබෝධයක් තුළින් සංස්කාර ලෝකී පැවැත්ම දුකක් කියලා අවබෝධ වෙන විට මේ දුක ඇතිවන හේතුවක් පසුපසින් ක්‍රියාත්මක වෙනවා අපි සැපක් ඇති කරන හේතුවක් කියලා මුලාවෙන් මුලාවටපත් වූ හේතුවක් මොකද්ද මේක තමයි තණ්හාව ආසාව ආස්ථාව නිසාම අපි හිතාගෙන ඉන්නේ ආස්ථාව අපට සැපගෙන දෙන දෙයක් අපි යහපතට පවතින දෙයක් අපිට සුවයක් ලබා දෙන දෙයක් කියලා. අපි දුකින් දුකට ඇදලා දමනවාය සංස්කාරයෙන් සංස්කාරයට ගැට දකිනවාය අපි තීර්ෂන් ලෝකයට තල්ලු කරනවාය අවීචි ගිනි මැද දාලා කර කරනවාය මේ තණ්හාව නිසා කියන එක අපි අවබෝධ කරගන්නේ නැහැ ඇයි දුක්ඛ සමුදය අඥානං දුක්ඛ සමුදය ගැන පිළිපද නොදැනීම මෙන්න මේ සංහාව පසුපසින් තියෙන්නේ අන් කිසිවක් නෙවෙයි අපේ නොදැක්කම අවිච්ඡාව මේක දුකක් කියලා ගන්නෙත් නෑ මේක දුකක් ඇති වෙන හේතුවක් කියලා ගන්නෙත් නෑ මේ අවිද්‍යාව නිසාම තණ්හාව තියෙනවා තණ්හාව තියෙන තැන අවිද්‍යාවක් තිබෙනවා අවිද්‍යා සංහාදික අත්සල් බැඳගෙන කරන මේ ක්‍රියාදාමය නිසා මේ ක්‍රියාවලිය නිසා අවිද්‍යා සංහාදිකට අපි යට වූ නිසා සංසාරයෙන් සංසාරයට යමින් මේ සංසාර දුක්ඛේම ගිලුණා කියන එක අවබෝධ කරගන්නට අපට හැකියාවක් අත් වෙනවා එක අපිට ඥානන් වහන්සේ දුක්ඛ සමුදය සත්‍ය කෙසේනම් අවබෝධ කළාද කියලා හදවත තුලින්ම අප විමසීමක් කරලා බැලුවොත් ප්‍රඥා ඇසකින්. ඒ වගේම මේ දුකක් තිබෙනවා නම් දුක නැතිවීමක් තිබෙනවා. දුක නැති කිරීමේ මාර්ගයක් තිබෙනවා. දුක ඇතිවන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි. අල්ලා ගැනීම අල්ලා ගැනීම අල්ලා ගැනීම තුලින් උපාදානයේ තුලින් අල්ලා ගැනීම තිබෙන තාක්කල් දුක එතන දුක තිබෙන තාක්කල් අල්ලා ගැනීමත් එතන බුද්ධාගමේ හරය බුද්ධාගමේ ස්ථාරය බුද්ධාගමේ ඉහළම ස්ථානයේ සියල්ලම අතහැරීම අතහැරීම අතහැරීම ලක්ෂ කිංචි ලෝකේ උපාදීති ලෝකේ තියෙන කිසි ධර්මයක් උපාදාන කිරීම සඳහා නිවි පවතින්නේ සබ්බේ ධම්මා වික්ඛවේ නාදන්න බිනිවේසාය මේ ලෝකයේ තියෙන යම්සා ධර්ම තිබේ නම් මහණෙනි ඒවා අභිනිවේෂ කිරීමට ආස්වාද කිරීමට සුතු වීමට ඇති දේවල් නෙවෙයි මේවා ඇත්ත වශයෙන්ම මේ අතහැරීම හරියටම පැහැදිලි අවබෝධ වුණොත් අපි සෑම දෙයක්ම අතහරින්න අතහරින්න භාවනාව කරගෙන ගිය විට සියලුම සංස්කාරයන් අතහරිනවා නිර්වාණ ගැන තියෙන අපේක්ෂාවද සහිතවම සකල සංස්කාරයන් ඇති අතහැරි ඇතක් හැරුණු විට සංස්කාර නිරෝධයක් නිවීමක් පවතිනවා ඒ දුක්ඛ නිරෝධ සත්‍ය ඒ දුක්ඛ නිරෝධ සත්‍යයත් අර කලින් කියපු දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සත්‍යයත් එදා බුදු පියාණන් වහන්සේ ස්වයම්බෝ ඥාණී කිසියෙකුගේ උපදේශයක් නැතුව පරෝපදේශ රහිතවම අවබෝධ කළා ඒකෙන්ම උන්වහන්සේ බුද්ධයි අපි මේ බුද්ධෝ කියන වචනයම නැවත නැවත සිහිපත් කළොත් අපේ ප්‍රඥාව දියුණු නම් අපටත් පුළුවන් මේ කියපු චතුරාර්ය සත්‍ය ධර්මයන් හත තුලින්ම සත්‍යක්ෂ ලෙසම අවබෝධ කරගන්නට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව අපට කවදාවත් නිවනක් ලැබෙන්නේ නැහැ ඒකයි අපි මේ භාවනා කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා. මේ විදිහට එදා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන නිසා උන්වහන්සේට ඒ අවබෝධයටම දෙකට උපකාරයක් වශයෙන් උපහාරයක් වශයෙන් බුද්ධෝ කියලා බුද්ධ කියලා අපි ප්‍රකාශ කරනවා. මේ ආකාරයෙන් බුද්ධ කියන වචනය නැවත නැවත අපි සිහිපත් කරනකොට තව දුරටත් අපට ඕන නම් දැනගන්නට පුළුවන්. මේ ආසවාති යථා භූතං පටිබුඤ්ජී අයනාස සමුදයෝති අයනාස නිරෝධෝති අයනාස නිරෝධගාමිනී පටිපදාති යතහ භූතං සම්බුඤ්ජි මේව තමයි ආශ්‍රව ධර්ම මේ කාමාශ්‍රවයන් මේ භවආශ්‍රවයන් මේ දික්ඛාශ්‍රවයන් මේ අවිජ්ජාශ්‍රවයන් අපි සංස්කාරයේ ගැට ගැසෙන සංයෝජන ධර්ම අපි කිලිටු කරන කිලේශ ධර්ම අපේ සිත් තුළ කල්ප ගණන් පළපදියම් වෙලා ගැලවීමට නොහැකි යන්තමින් පට්ටු බැසලා තියෙන ධර්ම මේවා නින්නය මේවා ඇතිවෙන හේතුව නින්නය මේවා නැති කරන්නේ මෙසේය නැති කරන ක්‍රමය මේවා නැතිවීම මෙතන මෙතනේ කියලා උන්වහන්සේ ඉතේදා අවබෝධ කළා එබැවින්ම උන්වහන්සේ බුද්ධයි මේ බුද්ධෝ කියන වචනය කොතෙක් විස්තර කළා. නිමක් නැති විස්තර ඇතුළත් වන වචනයක්. මා මේ දක්වා කියපු කරුණම අපොම විස්තර කළොත් ඇත්ත වශයෙන්ම මාස 6ක් නෙවෙයි අවුරුද්දක් විස්තර කළත් නිම නොවන කරුණේ යන්තරගත වෙනවා. ඒක නිසා මේ වචනේ අල්ලාගෙන නැවත නැවත අප විස්තර කිරීම මෙතනින් නතර කරනවා. මේ අයට මේ තුලින් අවබෝධ වන්නට ඕන මේ බුද්ධෝ බුද්ධෝ කියන වචනේ සිහිපත් කිරීම ඒතරම් සාර්ථක නොවන ක්‍රියාවක් කියලා සමහරකට හිතෙනවා නම් ඒක එහෙම නෙවෙයි මේ බුද්ධෝ කියන වචනේ සිහිපත් කිරීම තුළින් අපට සම්මා සමාධිය වඩන්නටත් පුළුවන් සම්මා දිට්ඨිය ලබාගෙන ප්‍රඥා ඇසකින් සංස්කාර ලෝකයේ දැකලා සංස්කාර විරහිත නිවන අත්පත් කර ගන්නටත් පුළුවන් කියන එක එම නිසා මෙතන ඉන්න ඕනෑම කෙනෙකුට බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියලා නැවත නැවත සිහිපත් කරමින් බුදු ගුණ භාවනාවක නිරත වන්නට පුළුවන්. ඒ ඵලයෙන් ක්‍රමය. ඒ ගැන ප්‍රශ්නයක් නැති ඇති මොකද බුද්ධෝ බුද්ධෝ කියලා සිහිපත් කරන්න කියපේකයි පිටසාරය. ඊළඟ එක බුදුගුණ භාවනාව කිරීමට පුළුවන් තවත් ක්‍රමයක් තමයි අප අර කාටත් කවුරුත් කියලා හුරු පුරුදු අන්දමේ ඇති නව අරහාදී බුදුගුණ අගසිත මුලටත් මුලසිත අගටත් සිතින් සජ්ජායන කිරීම වචනෙන් පිට කළත් කමක් නැහැ අරහං සම්මා සම්බුද්ධෝ විජාකර සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ ප්‍රසිද්ධම් සාරති සත්තා දේව මනස්සානං බුද්ධෝ භගවා භගවා බුද්ධෝ සත්තා දේව මනස්සානං අනිත්‍යෝ පුරුෂ ධම්ම සාරති ලෝකවිදු සුගතෝ විද්‍යාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං නැවත නැවත මේ විදිහට බුදු ගුණ නවයේ අගසිට මුලටත් මුල සිට අගටත් සීනිපත් කරන්නට අපට පුළුවන්. ඒකත් එක්තරා විදිහක බුදුගුණ භාවනාවක්. මේ බුදුගුණ භාවනාව කරන ආකාර අතුරින් ගුරු මේ ඊටාම් ප්‍රචලිත ක්‍රමයක් තමයි තමා ඊට ප්‍රිය කරන බුද්ධ රූපයක් සිට දේශ බලාගෙන මේ නවරහදී ගුණ සිහිපත් කරන්නට කියන එක. අපනම් බුදුරජාණන් වහන්සේගේ ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නෙවෙයි බලන්නේ උන්වහන්සේගේ ප්‍රඥා ඇස දෙසයි බුද්ධි මහිමේ දෙසයි අපි බලන්නේ. උන්වහන්සේගේ දෙතිස් මහා කුණක කොට්ටාසක් තුලයි මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන්නේ. ඒවා ධාතු හතරක් ඇර වෙන කිසිවක් නෙවෙයි ඒවේ අද කිසිවක් ඉතිරි වෙලා නැහැ. උන්වහන්සේගේ තිබුණු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේ පින්වම්පා ආදාහණය කරනකොට ඔක්කොම ආදාහණය වුණා. ඒවා දිහා බලාගෙන ඕනේ නම් කෙනෙකුට බුදු පිළිමයක් දැස බලාගෙන සද්ධාව අධික කෙනෙකුට මේ නවාරහාදී බුදු ගුණ නැවත නැවත සිහිපත් කරන්නට පුළුවන්. එහෙම සිහිපත් කරනකොට බොහෝ දෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ රූපය ඒ බුද්ධ ප්‍රතිමාව ඇස් දෙකට පේනා වගේ චිතට චිතට පෙනී යන්නට පුළුවන්. මේකට කියන්නේ නිමිත්ත කියලා. මනෝ නිමිත්තක්. මනසේ තියෙන සටහනක්. මේ බුදුහාමුදුරන්ගේ රූපය ඇසේ පෙන්නට පසුව අපි ඒක ප්‍රගුණ කළ යුතු ආකාරයක් තියෙනවා. වශී කළ යුතු ආකාරයක් තිබෙනවා. එහෙම වශී කරගත්තේ නැති ප්‍රගුණ කරගත්තේ නැති ඒ බුද්ධ රූපයේ දකින්න ඒ නිමිත්ත කිසිම වැඩක් නැති ධර්මයක් බවට පත් වෙනවා. මොකද නැති යනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ මෙසේ බුද්ධ රූපයක් දැස බලමින් හෝ නොබලමින් අපට මෙනෙහි කරන්නට පුළුවන්. යම් කිසි කෙනෙක් ඒසේ මෙනෙහි කරනකොට ඒ බුද්ධ ප්‍රතිමාවක් නැත්නම් ඒ රූප සතහනක් මනෝ නිමිත්තක් වශයෙන් පෙනී ගියොත් අප ඒක වශී කරන්නට ඕනේ මෙන්න මේ විදිහට. මේක නම් ඉතින් වෙන තැනකින් අහගන්න බෑ හොඳට අහගන්න. හොඳට අහගන්න. බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් පේනවනම් විශේෂයෙන්ම ඒ වෙලාවේ නිර්ආමිෂ සතුටක් ඇති වෙනවා. ඒ නිර්ආමිෂ සතුට තිබෙන තාක්කල් නිමිත්ත පිනෙනවා. ටිකක් වෙලා යනකොට නිර්ආමිෂ සතුට වංචනික ධර්මයක් බවට පරිවර්තනය වෙනවා. ඒ වංචනික ධර්මයේ තුලින් නිර්ාමිෂ සත්‍යත ඡන්දයක් නැත්නම් ආශාවක් බවට පරිවර්තනය වෙනවා. මෙන්න මේ ඡන්දේ නැත්නම් මේ ආශාව ඇති වෙච්ච ගමන්ම අර නිමිත්ත නැති යනවා. ඊට පසු ඔහු කොච්චර උත්සාහ කළත් ඒ නිමිත්ත ලබා ගන්නට බැහැ. මොකද අපේක්ෂාව පසුපතින් තිබෙන නිසා. ඒක නිසා ඒ නිමිත්ත යම් කෙනෙක් දැක්කොත් ඒකට කිසිම කැමැත්තක් ඇති කරගන්නට එපා. නිකන් හිතට පෙනී යන නිකන් සිහිනයක් වෙන දර්ශනයක්. ඕකී ඇති අගයක් නැහැ. ඒක කෙරෙහි ආශාවක් පවත්න්නට එපා. නිර්ආමිෂ සතුටක් ඇති වුණාට කමක් නැහැ. නිර්ආමිෂ සතුටින්ම ඉන්න තව ටිකක් එහාට යන්න බුදුරජාණන් වහන්සේ කියලා පොඩ්ඩක් අන කරන්න. හැබැයි බය වෙන්න එපා බුදුරජාණන් වහන්සේට නෙවෙයි අපි මේ අන කිරීම කරන්නේ. අපසිතත්වල තියෙන විද්‍යමාන වෙන සිත තුළ ඒ නිමිත්තට පොඩ්ඩක් එහාට යන්න කිව්වහම එහාට පිවිස් වෙනවා. තව ටිකක් එහාට වඩින්න බුදුරජාණන් වහන්සේ කියලා දේශනා කරලා අපි ඉල්ලා සිටියෝ ඒ නිමිත්ත තවත් ඈතට යනවා. මේ විදිහට ඈතට ඈතට අඩු වශයෙන් අඩි 10 12ක්වත් බුදුරජාණන් වහන්සේ ඈඩ් කරනවා. ඈඩ් කරන එකට ටිකක් අමාරු නම් ලං කරන්න නම් කවුරුත් කියන්නේ කී එහෙමනම් බුදුරජාණන් වහන්සේ මා සමීපයේ ලං වෙන්න කියනකොට ළඟින් ළඟින් මේ නිමිත්ත පේනවා. බුදුරජාණන් වහන්සේගේ තිබෙන නිමිත්ත වාඩි වෙලා සිටින බද්ද පරයන්කින් වාඩි වී සිටින නිමිත්ත නම් බුදු පියාණන් වහන්සේ සිටින ඉරියව්වෙන් මේක මට පෙන්වන්න කරන්න කිව්වොත් සිටින ඉරියව්වෙන් අපිට දකින්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දැන් සක්මන් කරන ඉරියව්වෙන් මට මේක පිළිනුම් කරන්නට කිව්වොත් උන්වහන්සේ සක්මන් කරන විලාසිනුත් ඒක පේනවා අපේ අදිස්ථාන ශක්තියට අනුව. ඉහළින් පේන්න කියලා හිතපුවාම ඉහළින් පේනවා. පසුපසින් පේන්න කියලා හිතනකොට පසුපසින් පේනවා. මෙන්න මේ විදිහට ඒ බුද්ධ නිමිත්ත ඒ රූපය වශී කරනවා අපි. ලොකු කරනවා කුඩා කරනවා ඈත් කරනවා ලං කරනවා උස් කරනවා පහත් කරනවා පසුපසින් බලනවා ඉදිරිපසින් බලනවා ඉරියව් මාරු කරලා බලනවා මේවා කරන්න බැරි නම් කින්වත්නි කියන්නේ කරන්න පුළුවන් ඒ කරලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ නිමිත්ත හද තුළ පෙනේවා කියලා අදිෂ්ඨාන කරපුවාම හද තුළ බුදුරජාණන් වහන්සේගේ නිමිත්ත ඡායාවක් වශයෙන් වතුරක දිස්සෙන ඡායාවක් වගේ කැඩපතක දිස්සෙන පිළිබිඹුවක් වගේ පේනවා. මෙන්න මේ අවස්ථාවේදී බුද්ධාලම්බන ප්‍රීතියෙන් හද පිළියන අවස්ථාවක්. එවිට ඇත්ත වශයෙන්ම තමාගේ සුද්ධය තමාගේ හදවත බුදුරජාණන් වහන්සේට නිවසනක් කරලා දීලා ඇත්තෙන්න සිත පාරිශුද්ධත්වයට తాවකාලික වශයෙන් පත් වෙලා අන්න ඒ අවස්ථාවේදී එයින් එහාට අපට පුළුවන් අවශ්‍ය නම් ධ්‍යාන පැත්තට සිත යොමු කරන්නට. ඒක අපි පසු දවසක කතා කරන්න. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ඒ රූපයක් දැස බලමින් හෝ ඒකේ නැත්නම් රූපයක් දැස නොබලමින් හෝ අර අරහං ආදී නව ගුණය නැවත නැවත නැවත නැවත අභිෂිත මුලටත් මුල සිට අගටත් මිනිම සිහිපත් කරගෙන සිහිපත් කරගෙන යනවා මේ සිහිපත් කිරීම තුළින් ඒ සිහිපත් කරන කාලය තුළ ඇත්තෙන්ම අපේ හදවත තුළ මතුවන්නේ කිනේසු ධර්ම අනවශ්‍ය වූ පාපකාරී ධර්ම පහළවන්නේ හිත නිර්ආමිෂෝ බුදුගුණ නිර්ආමිෂ ප්‍රීතියකින් යුතුව බුදුගුණෙහිම පවතින නිසා අර මේ නීවරණ ධර්මයන් සාවකාලික වශයෙන් සදංග වශයෙන් යටපත් වෙන නිසා අර නිමිත්ත අපට विद्यमान වන්නේ මේ එක ආකාරයක් මේ දෙවෙනි ආදන් මා කිව්වේ බුද්ධෝ බුද්ධෝ කියලා සිහිපත් කරන්නට පුළුවන් බුදුගුණ භාවනාවක් කරන කෙනෙකුට එහෙමත් නැත්නම් නවාරහාදී බුදුගුණ අග සිට මුලට සිහිපත් කරනවා කැමති කෙනෙකුට හැකි කෙනෙකුට මුල සිට අගට සිහිපත් කරනවා මෙහෙම කරන එකත් බුදුගුණ භාවනාව තුන්වෙනි ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේගේ අරහන් ආදී ගුණ තුල ඇති සෙසු ගුණ කොටස් එහි අන්තර්ගත වන අනුබුදු ගුණ කොටස් සිහිපත් කරනවා දැන් අද අප උදේ විදුගුණ භාවනා කරනකොට අරහන් ගුණය විස්තර කරලා පද පහක් විස්තර කළේ. සියලුම ක්ලේශයන්ගෙන් දුර වූ ගැඹුරු බුදුරජාණන් වහන්සේට අරහත් කියන අය. සක්කාදිට්ඨි විචිකිච්ඡ විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන සංයෝජන ධර්ම කෙලෙස් සතරන් නැවත රූප දෙන ලෙස නැසූ බැවින් උන්වහන්සේට අරහත් කියන අය අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවය සංස්කාර නිසා විඥාන ඇති වෙනවය ආදී වශයෙන් පටිච්ච සමුප්පාදයේ දැක්වෙන ඒ අංග නැතු නිසා අවිද්‍යාව නිරුද්ධ කළ නිසා සංස්කාර නිරුද්ධ කළ නිසා පටිසන්ධි විඥානයේ නැති කළ නිසා ඒ තුنين පහළ වෙන නාම රූප සංඛ්‍යාත ශේෂ සියලුම පටිච්ච සමුප්පාද අංගයන් මේ පටිච්ච සමුප්පාද චක්‍රයේ අරයන් සිදලුව බැවින් අරහත් කියන අය. ඒ වගේම උන්වහන්සේට මේ ලෝකයේ කියන සියලුම ආමස ප්‍රතිපatti පූජා පිළිගැනීමට සුදුසු බැවින් අරහත් කියන අය. උන්වහන්සේ ප්‍රහාසින්දු පවක් නොකළ නිසා සියලුම කායකම්ම වචීකම්ම මනෝකම්ම අතිපරිශුද්ධ සංස්කාරණයකින් සිදු කළ නිසා අරහත් කියන අය. මේ විදිහට එක එක ගුණේ ගුණේ අ르ගෙන ඒ ගුණේ අන්තර්ගත වන සිසු බුදු ගුණ කොටස් සිහිපත් කිරීමත් බුදු ගුණ භාවනාවක්. තවත් උදාහරණයකට සම්මා සම්බුද්ධ පදයේ අපි උදේ විස්තර කළ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධය සර්වඥතා ඥාණයෙන් ලෝකේ යම්තා දතියුතු නිල්‍ය ධර්ම ඇතනම් ඒ සියලුම නිල්‍ය ධර්ම දතියුතු ධර්ම විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධ කියනයි. මේ ආකාරයෙන් සෑම කොටසක්ම සෑම බුදුගුණක්ම නැවත නැවත බෙද බෙදා බෙද බෙදා භාවනාවකට භාවනාව කරන්නට පුළුවන් එවිට අපේ සිත් තුළ බුදුගුණ වැඩෙනවා අපේ සිත සමාධිමත් වෙනවා නීවරණයට වෙනවා මේක ප්‍රඥාව අධික කෙනෙකුට තරමන්තරට හෝ ප්‍රඥාව තියෙන කෙනෙකුටයි කරන්නට පුළුවන් සාර්ථක වශයෙන් ප්‍රතිඵල නෙගා ගැනීමට නම් ඒ අය ඒ විදිහට කරන්නට ඕනේ එහෙම නැති කෙනෙකුට නම් ප්‍රඥාව විතරක් නැති කෙනෙකුට නම් මේ කරුණ මතක තබා ගැනීමට අපහසු කෙනෙකුට නම් ඕවා සිහිපත් කර ඉන්නට බෑ හදවත තුලින් මේ ಗುಣ මතුවි මතුවි ඉදීන එනවා නම් තමයි වඩා සුදුසු. ඊළඟ ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ ಗುಣ අතරේ තියෙන තවත් ಗುಣ තියෙනවා. ඒ ඒ කියන්නේ උදාහරණයක් අරහන් ගුණේ කිව්වොත් අවිද්‍ය මේ සංස්කාර චක්‍රයේ අරයන් සිඳුළු නිසා අරහත්. අවිද්‍යාව සිඳුළු නිසා අරහත්. මොනවද අවිද්‍යාව? ඒක බෙද බෙදා බෙද බෙලා ගන්නවා. උන්වහන්සේ අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමී පටිපදා අඥානං මේ දුක මේ දුක ඇතිවීමේ හේතුව මෙන්න නිවන මෙන්න නිවන නිවන් මඟ කියන එක චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැතිකමයි අවිද්‍යාව කියන්නේ. එතකොට අවිද්‍යා අරේ සිඳලුවා කියනකොට උන්වහන්සේ දුක පිළිබඳව තිබුණු අවිද්‍යාව මේ දුකක් දුක කියන එක අපි අවබෝධ කරගන්න නැති නිසායි මේ සංසාරේ ගමන් කරන්නේ. මේ දුක කියන එක අවබෝධ කළාට පස්සෙ අපිට නිබ්බිදාව තුළින් විරාගය තුළින් මේ සංස්කාර රූපයට පයින් ගහන්නට පුළුවන් ඈතට විසවන්නට ඒ විදිහට මේ දුකුණ මේ විදිහට හරියට හදවත තුළින් මතුවී මතුවී දකින්නකොට මේ තුළින් මේ කොටස තුළින් ඇත්ත වශයෙන්ම කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. සංස්කාර අරයන් සිදලුවා කිව්වොත් ඇත්ත වශයෙන්ම සංස්කාර කියන්නේ මොනවද? පුඤ්ඤාදි සංස්කාරා පුඤ්ඤාදි සංස්කාරා අනිඤ්ඤාදි සංස්කාර කුසල ලක්ෂණ ප්‍රධාන වශයෙන් හතරවෙනි ධ්‍යානෙන් එහාටදී සියලුම ධ්‍යානසිත මේවා ඔක්කොම නැති කළා නැති කළා කියන එකෙන් අදහස් කරන්නේ උන්වහන්සේ තුල ආනිඤ්ඤාදි සංස්කාර නැහැ කියලා නෙවෙයි ඒ කියන්නේ ඒ අනිද්දාන සංස්කාර කියන්නේ හතරවෙනි ධ්‍යානෙන් එහා පැත්තට. ඒවා නැති නිසා අරහත් කියන්නේ. නමුත් උන්වහන්සේට ඕනෑම වේලාවක එක් ස්ථනයකින් ඕනෑම ධ්‍යානයකට සමවදින්නට පුළුවන්. බණ දේශනා කරන විට සාදුකාර දෙන විට මිනිසුන් ඒ සාධකාර දෙන කාලය තුලදී උන්වහන්සේට කැමති නම් හතරවෙනි ධ්‍යානයට සමවදින්න හතරවෙනි ධ්‍යානයෙන් සමවැදිලා නැගිටලා ඊළඟ බණ කොටස කියන්නේ. ඒ විදිහට සමාධිමත් සිතක් තියෙනවා. මේ සංස්කාර නැති කළා කියන්නේ ඒක නෙවෙයි. සංස්කාර අල්ලාගෙන මමයේ මගේ කියලා ග්‍රහණය කරගෙන ඒ තුලින් මේ සංස්කාර ගමන දික් වෙන ආකාරයට සංස්කාර ජනිත කරගන්නේ. ඒ වාට කියන්නේ ක්‍රියා කියලා. ක්‍රියා මාත්‍ර. මේ මේ අනිත්‍ය සංඛාර කියා තියෙනවා. ඒ සංස්කාර නෙවෙයි. ඒක ඒක තේරුම් ගන්නට ඕන. ඊළඟට පටිසන්ධි විඥාණය නැති කල නිසා උන්වහන්සේ අරහත් කියනවනම් නැවත නැවත බෙද බෙදා මේ බුදුගුණ කරනවා නම් බුදුගුණ භාවනාව වඩනවා නම් කෙනෙකුට කියන්නට පුළුවන් කාමාවචර දුක්ඛී මේ ප්‍රතිසන්ධි විඥාන වෙනදිනේවා මින්න මේවා ඒවා ඔක්කොම සිදුවක් අටක් දුකද තියෙනවා මගේ මතකයේ හැටියට රූප ලෝකයේ ප්‍රතිසන්ධි කියන දේ ඔක්කොම ගන්න නැතුව හතරක් අපි දන්නේ හැටියට පහ. අරූප ලෝකයේ මේ උපදින ස්ථාන ප්‍රතිසන්දි විඥාන විනදිනේව හතරක්. අකුසල් වශයෙන් විඥාන විනදිනේ ස්ථාන දෙකක් 19ක් ඔක්කොම එකතු වුණා. මේ ඔක්කොම එකක් එකක් බල බල අපිට බුදුගුණ භාවනා කරන්නට පුළුවන්. ඒක කරන්නට නම් අධි ප්‍රඥාව අධික වෙන්න ඕන. සාමාන්‍ය කෙනෙකුට කරන්නට බෑ. මොකද බුද්ධ කියන්නේ ප්‍රඥාවක්. අපි භාවනා කරන්නේ බුදු ගුණ ප්‍රඥා ඇසකින් තමයි මේවා දකින්නට පුළුවන් වන්නේ. මේ විදිහට එකක් එකක් අරගෙන එක එක බුදු ගුණයක තියෙන සිසු බුදු ගුණ කොටස් බෙද බෙදා විග්‍රහ කරමින් නැවත නැවත බෙද බෙදා නැවත නැවත විග්‍රහ කරමින් මේ බුදු ගුණ භාවනා කරන්නට පුළුවන් ප්‍රඥාවන්තයෙකුට ඒ තුළින් ඇත්ත වශයෙන්ම හදවත තුළින්ම ඒ ගුණ මතුවේ මතුවේ ආවනම් අපේ సంతාන තුලත් ඒ ධර්මයේ ඇති වෙලා ඒ භාවනාව තුළින් අපිට නිර්වාණය සාක්ෂාත් කරන්නට පුළුවන් අනිත් එක තමයි මේ බුදු ගුණ භාවනාවේ විගස්නාවට හරව කරවා විදසුන් ඇතින් බල බලා මෙනෙහි කිරීම. ඇත්ත වශයෙන්ම මේක මේ පළවෙනි වතාවට මම මේ තින්නත් ඇයි කියන්නේ. ඇත් ධර්මදේශනාව කියන පළවෙනි වතාව. මිනිසුන්ට කරන්න බැරි නිසා මට මේවා කියන්නට හිතෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධ අර ගන්නවා. අසීමිත අපරිමිත මහා ගුණස්කන්ධ ඒ එක එකක් අරගෙන බුදුගුණ භාවනාව කරනවා. උදාහරණයක් අපි කියමු සම්මා සම්බුද්ධෝ. උන්වහන්සේ මේ දුක්ඛ සත්‍ය කියලා අවබෝධ කළා. අපි දැන් ඔන්න ඒක අපිට හිතට පේනවා. මෙන්න බුදුරජාණන් වහන්සේ ජාති දුක අවබෝධ කළා, ජරා දුක අවබෝධ කළා, ව්‍යාධි මරණ දුක්, ශෝක පරිදේව දුක්, අප්‍රිය විප්‍රයෝග දුක්, පිය සංප්‍රයෝග, පිය විප්‍රයෝග දුක්, අප්‍රිය සංප්‍රයෝග දුක්, ඊළඟ ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක් නොඑක ආකාර මෙනෙහි කර කර යනවා. මේ මෙනෙහි කරන්නේ කුමකින්ද? මේ බුදු ගුණ තියෙන්නේ කොහෙද? මේකනම් ගැඹුරු තැනක් හැබැයි. මෙතනින් නිවන මතුවෙන තැනක්. බුදුරජාණන් වහන්සේ ගාවද බුදුගුණ තියෙන්නේ නැත්නම් තමාගේ సంతානයේ තුලද බුදුගුණ තියෙන්නේ. මෙතෙක් කියපු කතාවට පටහැන් කතාවක් කියලා හිතන්න බෑ. මේක සත්‍ය මම මේ පෙන්වන්න කරන්නේ පරමාර්ථ සත්‍යය. බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදුගුණ අපි සිහිපත් කරන වාරයක් වාරයක් ගානේ අන් කිසිවක්වත් නෙවෙයි සිදුවන්නේ අපේ సంతාන තුල සිත්විලි પરම්පරාවක් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන. ඒ හැර වෙන මොකද්ද තියෙන්නේ? අරහත් ගුණේ හිතවත් එකයි සම්මා සම්බුද්ධ ගුණේ හිතවත් එකයි කොයි බුදු ගුණේ හිතවත් අපේ సంతාන තුල සිත්විලි પરම්පරාවක් සංස්කාර ගොඩක් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාම හැර අන් කිසිවක් පරමාර්ථ වශයෙන් නැහැ. දැන් මේ කියන වචනයක් වචනයක් අහනකොට මේ පින්වත් අයට බුදුගුණ භාවනාවක් කෙරෙන්නේ. මේ බුදුගුණ භාවනාව කෙරෙනවා කියන්නේ මොකද්ද? සෑම පින්වත් අය කෙනෙකුගේම සිත තුළ සංස්කාර ධර්ම, චිත්ත සංස්කාර ධර්ම ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. එච්චරයි. මෙන්න මේ ඇතිවීම පැවතීම නැතිවීම දෙසට ප්‍රඥා චක්ෂුසේ යොමු කරමින් යොමු කරමින් අපට පුළුවන් භාවනා කරන්න. ඊම කරනකොට සත්‍ය වශයෙන්ම අපි කරන්නේ විදසං භාවනාවක්. නිමිති අපට ඉතාමත්ම ගැඹුරු අවබෝධයක් අත්දකින්නට පුළුවන් වෙනවා මුළු විශ්වයේම අන් කිසිවක් නෙවෙයි හිතුවිලි මාත්‍රයක් පමණයි කියලා. මේක මේ ඇයට තේරුම් ගන්නට බැරි වෙන්නේ. මුළු විශ්වයේම සිතුවිලි මාත්‍රයක් පමණ අපේ සිත සම්පූර්ණයෙන් මෙතන පහනක් නිවුණා වගේ මගේ සිත නිවුණා. උදාහරණයකට හිතන්න. මේ මුළු විශ්වයෙන් මගේ ලෝක මගේ సంతානය තුන නිවිලන. යම් තාක් විශ්වයේ ධර්ම අල්ලාගෙන තිබෙනවා නම් තමාගේ උපරිභාවය වශයෙන් ඒ සෑම එකම මේ හදවත තුළින් අල්ලාගෙන තියෙන සිත තුළින් අල්ලාගෙන තියෙන. මේ සිත අල්ලාගෙන සිතින් අල්ලාගෙන අපි සිටිනවා මේ අල්ලාගන්න සිත එතනම ඇති වෙනවා එතනම පවතිනවා එතනම නවතිනවා අයත් තියෙනවා අයත් පවතිනවා අයත් නැති වෙනවා මොනවද අල්ලාගන්න තියෙන්නේ කුමක්ද අල්ලාගත්තේ බාහිර ලෝකයක් අපි අල්ලාගත්තට මෙතෙක් කල පැවතිලා මුලාවෙන් මුලාවටපත් වුණාට ඇත්ත වශයෙන්ම අල්ලාගත්තේ අංකිෂක් නෙවෙයි අපේ සිත අපේ සිතින්මයි මෙන්න මේ ගැඹුරු අවබෝධය අපට වැටහෙනකොට බාහිර ලෝකයේ කිසිම අකයක් නැති නිර්වක්තක නිසරු දෙයක් බවට පත් වෙනවා. එයි බාහිර ලෝකයේ අල්ලාගෙන පැටලිලා ගෙලිලා අපි මේ දඟලන්නේ. නමුත් මේ පැටලීම බිලීම අනුකිසි තැනක නෙවෙයි තියෙන්නේ. හද තුල තමාගේ සිතින් සිතම අල්ලාගෙන කරන දඟලිල්ල. මේ බුදුගුණ අල්ලාගෙන කරන මේ සංස්කාර දඟලිල්ල. මේ විදසුන් නැතක් නේ මේ සංස්කාර දැඟලිල්ලත් අන් කිසිවක් නෙවෙයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පදනමෙන් මත අවිද්‍යාව පසුබිමින් තිබෙන නිසා කරන නැතිල්ල මේ සංස්කාර ඇති වෙනවා පවතිනවා නැති වෙනවා දුදුගුණ සිහි කරන සංස්කාර. ඊක දකින සිතත් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැවත ඇති වෙනවා නැවත පවතිනවා නැවත නැති වෙනවා මෙන්න මේ ඇතිවීම නැතිවීම දෙක දෙස බල බලා බල බලා බුදුබණ බලන භාවනා කරනකොට අපේ සමාධිය දියුණු වෙන්න දියුණු වෙන්නට අපේ ප්‍රඥාව වැඩෙන්නට වැඩෙන්නට විමුක්ති පරිපාලනීය ධර්ම නියමිත ප්‍රමාණයට ලංවන්නට ලංවන්නට අපි නිවන කරා සමීප වෙනවා සමීප වෙමින් සමීප වෙමින් ගොස් සියලුම සංස්කාර පහනක් නිවනසේ නිබී යන තත්ත්වයක් මේ භාවනාව තුළින් අපට අත්දකින්නට පුළුවන් එදාට බුදුගුණ භාවනාව තුළින් නිවන් ලබන්නට පුළුවන් එතකොට දැන් පැයකට ආසන්න කාලයක් අපි කතා කළා මේ පින්වත් අයට අපි ප්‍රකාශ කළේ කිචි තා කිචි බුදුගුණ පිළිබඳ තා කිචි කරුණ කීප කල්පනා කීපයක් පමණයි බුද්ධෝ බුද්ධෝ කියලා කෙනෙකුට අවශ්‍ය නම් භාවනා කරන්න පුළුවන්. නව ආරාදී බුදුගුණ නැවත නැවත සිහිපත් කරන්න පුළුවන් අගසිට මුලටෝ මුලසිට අගට කෙනෙකුට අවශ්‍ය නම් බුද්ධ ප්‍රතිමාවක් දැස සිතින් බලාගෙන සිතින් මවාගෙන ඒ කරන්නට පුළුවන් නැත්නම් ඒ සේ නොකර හෝ කරන්නට පුළුවන් එක්කම දෙක. මේ බුදුගුණ අරහන් ආදී ගුණ නැවත නැවත බෙද බෙදා තවත් කෙනෙකුට අවශ්‍ය නම් ප්‍රඥාව දිනුනම් භාවනා කරන්නට පුළුවන්. තවත් ප්‍රඥාව අධික කෙනෙක් නම් මේ බෙදූ කොටස් නැවත නැවත අණු අණු කොටස් වලට බෙද බෙදා විශ්ලේෂණය කරමින් භාවනා කරන්නට පුළුවන්. බුදුගුණ භාවනාව. තවත් කෙනෙකුට අවශ්‍ය නම් මේ බුදුගුණ භාවනාව තුළින් දැක්වෙන ಗುಣධර්ම තමාගේ සංකාණය තුළ ඇති කරගෙන ඇති කරගෙන ඒවා ඇතිවීමට ඉඩහරිමින් සත්‍ය වශයෙන් මේ තුළ ඒ ධර්ම අද තුළින් අත්දැකීම් භාවනා කරන්න පුළුවන් මා ඒක කීවේ නැහැ. තවත් ප්‍රඥාව දිනු කෙනෙක් ඉතිේ නම් විදර්ශනාව මේකට ලං කරගෙන යුගනන්ද භාවනාවක් වශයෙන් බුදුගුණ භාවනාවක් කරන්නට පුළුවන් සමත විදර්ශනා දෙකම වෙන ආකාරය. මේ කවර ආකාරයකින් හෝ මේ පින්වත් අය බුදුගුණ භාවනාවේ නිරතවන්න මේ ඉදිරි තව පැය දෙක තුනක නැත්නම් පැය හතරක පහක කාලයේ මුල් සවස් කාලයේ තිස් පුරාම ඒ අසීමිත වූ මහා බුද්ධ ශක්තියට මේ අසංකේයෝ මහා ගුණස්කන්ධයට ඒ අපරිමිත වූ මහා දුනසාගරයේට මායාදී මාර ධර්ම සස්සල වෙනවා. අපේ කිලේශ ධර්ම පහ වෙනවා, ඈත් වෙනවා, යට වෙනවා. අපේ සිත පිරිසුදු භාවයටපත් වෙනවා සමාධිමත් භාවයටපත් වෙනවා ඒ සමාධිමත් භාවය තුළින් අපට ඒකාන්තයෙන්ම භාවනාවට පරිබෝධ කර ධර්මයන් අයින් කරගෙන භාවනාව සාර්ථක වශයෙන් කරලා මේ භූමිය තුලදීම මේ සතිය තුලදීම ඕනේ නම් කෙනෙකුට පාරමී ශක්තිය තිබේ නම් අමා මහ නිවනින් සැනසීමට පුළුවන් එසේම වේවා කියලා මේ සෑම දිනාටම මම ආශිර්වාද කරනවා කුළුණු පෙරදරි හදකින් හොඳයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ප්‍රශ්න තියෙනවා මේ යාත්කන් නියයන් සාත්කන් ඥානං සාත්කන් නියයන් යාත්කන් ඥානං කියලා බුදුරජාණන් වහන්සේගේ ওই ගුණෙට දීර්ඝ පාඨයක් තියෙනවා යන්තා ලෝකේ ධර්මයක් නම් ඒ සා බුදුරජාණන් වහන්සේගේ ඥාණය බුදුරජාණන් වහන්සේගේ ඥාණය යන්තාද ඒකාර්ථ ධර්ම තමයි නීය ධර්ම දසයුතු ධර්ම. ඉතින් නීය කියන්නේ දසයුතුයි ප්‍රඥා ඇසින් කියන එක. ඒ සියලුම නීය ධර්ම සංඛාර විකාර ලක්ෂණ නිබ්බාන පඤ්ඤාති මෙන්න මේ පහ පංචවිද කියන්නේ පස්කාකාර දසයුතු සියලුම ධර්ම අවබෝධ කළා කියන එකයි පංචවිද නීය මණ්ඩලයේ අවබෝධ කරලා කියන්නේ. ඇති නේද? තේරුම හිත හිතා කියනවා නම් බොහොම හොඳයි. තේරුම නැතුව කියනකොට සමාධිය ඇති වෙනවා. කල්යනකොට මේ තේරුම හිත හිතා කියන එකයි වඩා සුදුසු. එතකොට එතනයි ප්‍රඥාව වැඩි කරන්නේ. ඉස්සෙල්ලා කරන්නේ නම් බුරුමේ ක්‍රමේ නම් මේකයි බුදුරජාණන් වහන්සේගේ පිළිමේ දේශ වරක් ඇස් දෙක ඇරලා බලන මෙනෙහි කරන ඊළඟට ඇස් දෙක පියාගෙන සිතින් බලනවා. නැවතත් ඇස් දෙක ඇරලා ඒක මෙනෙහි කරනවා. නැවතත් ඇස් දෙක පියාගෙන බුදුගුණ මෙනෙහි කරනවා. මේ විදිහට වරක් ඇස් දෙක ඇරලා අනිත් වර ඇස් දෙක පියාගෙන මෙනෙහි කරන්න කියලා ඒ බුරුමේ බොහෝ තැන්වල උගන්වනවා. ඉතින් අපි නම් මේ බුද්ධ ප්‍රතිමාව දිහා බලන කරන්නට කියන්නේ එතෙන්දී සමාධිය ටිකක් ඇති වෙන ඇති වෙන්න යන කාලය ඈත් වෙනවා. ඈ eh? ඔව් එහෙම පුළුවන් ඒ දෙවිදිහටම කරන්න පුළුවන් තව මොනවාද ප්‍රශ්න විතක්ක කියන එකේ සිංහල වචනේ වෙනයි විතක්ක කියන එකේ පාලියෙන් අපි අදහස් කරන වචනේ වෙනසක් තියෙනවා මං අද උදේ කියේ විතක්ක ජයග්‍රහණය කරන්නට ඕනේ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට නම් කියන නේද විතක්ක ජයග්‍රහණේ වේදනා ජයග්‍රහණේ තීන මිද්ද ජයග්‍රහණේ නීවරණ ජයග්‍රහණේ ඊට අමතරව ක්ලේශ ජයග්‍රහණය කරන්න ඕනේ කියලා අපි කියවනේ. එතෙන්දී අපි විතක්ක කියවේ ලෝ අපේ භාවනාවට පරිභාරණය වශයෙන් එන සියලුම සිතිවිලි වල. අපි විතක්ක ඇති වුණා කියලා කියන්නේ සිතින් සිංහල භාෂාවෙන් නමුත් නියම විතක්ක කියලා බුදුරජාණන් වහන්සේගේ අභිධර්ම පිටකයේ තියෙන විතක්ක චෛතසිකය කියලා එකක් තියෙනවා. ඒකෙදි කරන්නේ විතක්ක චෛතසිකයෙන් විතක්කයෙන් අරමුණට නැවත නැවත සිත යොමු කිරීම. ඒවා සාමාන්‍යයෙන් ධ්‍යාන සිත් වශයෙන් කරපු කෙනෙකුට ධ්‍යාන සිත් තියෙන කෙනෙකුට පහසුවෙන් දැනෙන්න පුළුවන්. එතන විතක්ක කියන්නේ නැවත නැවත අරමුණට සිත යොමු වීම. උදේ කීව විතක්ක ජයග්‍රහණය කිව්වේ ඒක නෙවෙයි අනවශ්‍ය සිතුවිලි සිංහල එකක්. මේක පාළි විතක්ක. හ්ම් හ්ම් ආ මේ මේ යොහන්නේ මේ සංස්කාර කියන වචනේ තියෙන පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර කියන. ආනිඤ්ඤ කියන වචනේ තේරුම නොසැලෙන ස්ථාවර කියන අදහස. එතකොට ආනිජ්‍ය කියන එක විස්තර කරන්නේ ආනිජ්‍ය සප්පාය සූත්‍රයට අනුව බුදුහාමුදුරන්ගේ වචන විස්තරවලට අනුව නම් හතරවෙනි ධ්‍යානය හතරවෙනි ධ්‍යානයේ මෙහා තියෙන සියලුම අරූපාවච ධ්‍යානස්ථානයි. හරිද? අභිධර්මයේ ක්‍රමී හැටියට නම් ආනිජ්ජ කියන්නේ රූපාවචර හැර අරූපාවචර ධ්‍යාන සිත් හතර. මම අභිධර්මයේ ක්‍රමයට නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ පාඨයට අනුකූලවයි ඉබ්බත්වයට කටයුතු කරන්නේ. ඒක නිසා මම ආනිජ්ජ කියන එක විස්තර කරන්නේ හතරවෙනි ධ්‍යානයත් ඒ ඉහා තියෙන සෑම රූපාවචර ධ්‍යාන සිත් ආනිජ්ජයි. ඒවා කුසල. ගණයට ඇතුල් වෙන්නේ. රහත් නෝ කෙනෙක් කරනවා නම් ඒවා කුසල ගණයට ඇතුල්. මේවත් පුණ්‍යාන සංකාරය. අපි අර ටිකක් දුරට ඒක විස්තර කරන ආනින්ජ සංඛාර කියලා. හ්ම් එහෙනම් බුද්ධත්වයට පත්වීම නිමාත්‍යහන මාර්ගයක් කිරීම ඇතිවීමක් නෙවෙයි කර්මස්සේ එකවර සිදීමක් කියලා. බුදුරජාණන් වහන්සේට මේ ධර්ම අවබෝධ වෙන ආකාරයක් තියෙනවා. යම් කිසි කෙනෙකුට ධර්මයේ අවබෝධ වෙනවා නම් බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණේ කියනයි. උන්වහන්සේ සෝවාන් සකදාගාමි අනාගාමි ආපත් කියන මාර්ග ඵලවලට පත් වෙලයි සම්මා සම්බුද්ධ කියන තත්ත්වයට පත් වෙනවා. සම්මා සම්බුද්ධ වෙනවා කියන්නේ රහත් ඵලයක ලබා ගැනීමයි. ඒ පිළිවෙලින් තමයි. හැබැයි එක තනයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක තප්පරයක් ඇතුළේ මාර්ග 4යි 5 4යි වෙන්න. නමුත් ඒක අනුකුබ්බගාමී. එකකට පසු එකකට එකපාරටම සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියන එක නෙවෙයි. කම්මක්ෂය කළා කියන එක ඉතින් අරහත් ඵලයෙන් තමයි සිදුවන්නේ. නමුත් විපාකස්සේ නෑ නෙවෙයි. කම්මක්ෂයයි විපාකස්යයි දෙකක්. ඊළඟට තව දිනක් දැන් නම් හරියටම පැයක් ගත වුණා දැන් අපි නතර කරනවා.